නමෝතස්ස භගවතුරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතුරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතාරයතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහරති පතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවග්ගියේ භික්කෝවාමන්තේසි දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නැසේවිතබ්බා යෝචායංකාමේ සුකාම සුකල්ලිකානුයෝගෝ හිනෝගම්මෝ පොත්තුජ්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ යෝචායන් අත්ත කිල මතානුයෝගෝ දුක්කෝනැරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්හවේ උබෝන්තේ අනුපගම්ම මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාචසා භික්හවේ මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත් අත්තති අයමේව අරියෝ අට්ටංගිකෝ මක්ගෝ සෙයතිදන් සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයංකෝසා භික්ඛවේ මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදංකෝපන භික්හවේ දුක්කං අරිය සච්චං ජාතිපිදුක්කා ජරාපිදුක්කා ව්‍යාධිපිදුක්කෝ මරනම්පිදුක්කං අපියෙහි සම්පයෝගොදුක්කෝ පියෙහි විප්පයෝගොදුක්කෝ යම්පිච්චන්න ලබති තම්පිදුක්කං සංකිත්තේන පංචුපාදානක් කන්දාදුක්කා ඉදංකෝපන භික්කවේ දුක්ක සමුදයන් අරිය සච්චන් යායන්තන්හා පෝනෝ භවිකා නන්දිරාගසාගතා තත්‍ර තත්‍රාබිනන්දිනී සෙයතිදං කාමතන්හා භවතන්හා විභවතන්හා ඉදංකෝපන භික්හවේ දුක්ඛ නිරෝධං අරිය සච්චං यत सायेव तन्नाय अशेष विराग विरागनिरोध च गोपटिनिसगो मुत्यनालय भिक्खवे දුක්හනිරෝධගාමිනී පටිපදා අරිය සච්චන් අයමේව අරියෝ අට්ටංගිකෝ මක්ගෝ සෙයතිදන් සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝදපාදී තංකෝපනිදන් දුක්කං අරිය සච්චං පරිින්්ඥයන්ති මේ භික්හවේ ඔබ්බේ අනනුස්සුතේ සුදම්මේසු චක්කුං උදපාදිඥානං උදපාදී පඥාඋදපාදිවිද්‍යාඋදපාදී ආලෝකෝඋදපාදී තංකෝ පනිදන් දුක්කං අරිය සච්චං පරිඥාතන්තිමේ භික්කවේ උබ්බේ අනනොස්සුතේ සුදම්මේසු චක්කුං උදපාදිඥානං උදපාදී පඥ්ඥා උදපාදි විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී ඉදං දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනොස්සුතේ සුධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ බෞද්ධ පාදී තංකෝපනිදන් දුක්ඛ සමුදයන් අරිය සච්චං පහතබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේ සුධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදේ ආලෝකෝදපාදී තංකෝපනිදන් දුක්ක සමුදයන් අරිය සච්චන් පහිනන්තිමේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේ සුදම්මේසු චක්කුං උදපාදිඥානං උදපාදී පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදන්දුක්ඛ නිරෝධං අරිය සච්චන්තිමේ භික්ඛවේ උබ්බේ අනනස්සුතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදේ තංකෝපනිදන් දුක්ඛ නිරෝධං අරිය සච්චං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනොස්සුතේ සුධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි विद्यादपादि उदपादे आलोका තංකෝ පනිදන් දුක්කනිරෝධන් අරිය සච්චන් සච්චිකතන්තිමේ භික්කවේ උබ්බේ අනනුස්සුතේ සුදම්මේසු චක්කුං උදපාදිඥානං උදපාදී පඥ්ඥා උදපාදි විද්‍යා උද පාදේ ආලෝකෝද පාදේ ඉදන්දුක්හ නිරෝධගාමිනේ පටිපදා අරිය සච්චන්තිමේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේ සුදම්මේසු චක්කුං උදපාදිඥානං උදපාදී පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝපනිදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා හරිය සච්ඡං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේ සුධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරිය සත්‍යං භාවිතාන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනොස්සතේ සුදම්මේසු චක්කුං උදපාදිඥානං උදපාදී පඥ්ඥා උදපාදිවිද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී යාවකීවංච මේ භික්හවේ ඉමේසු චතුසුවරිය සච්චේසු ඒවන්ති පරිවට්ටන්දවාදසාකාරං යථභූතඥානදස්සනං නසුවිසුද්ධන් අහෝසි නේවන යතාවාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඥාසින් යතෝචකෝමේ භික්හවේ ඉමේසු චතුසුවරිය සච්චේසු ඒවන්ති පරිවට්ටන් දවාදසාකාරං යථභූතඥානදස්සනං සුවිසෝ බුද්ධං අහෝසි අතහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමානකේ සම්බ්‍රහ්මකේ සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඥාසින් ආයස්මතෝ කොණ්ඩඥස්ස විරජංවේතමලං ධම්මචක්හොං උදපාදී යංකින්චි සමුදය ධම්මං සබ්බන්තන් නිරෝධ ධම්මන්තිේ पवतिते च पानभगवता दं चके බුම්මා දේවා සද්ද මනොස්සාවේසුන් ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාග්මනේ කාලේනවා දේවේනවා මාරේනවා පුරක්මුණාවාකේනචිවා ලෝකස්මින්තේ බුම්මානන් දේවානන් සද්දන් සුත්වා චාතුම් මහාරාජිකා දේවා සද්ද මනුස්සාවේසුන් චාතුම් මහාරාජිකානන් දේවානන් සද්දන් සුත්වා තාවතින් සාදේවා සද්ද මනුස්සාවේසුන් තාවතින් සානන් දේවානන් සද්දන් සුත්වා යාමාදේ සද්ද මනුස්සාවේසුන් යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්ද මනුස්සාවේසුන් තුසිතානං දේවානං සද්දන් සුත්වා නිම්මානරති දේවා සද්ද මනොස්සාවේසුන් නිම්මානරතිනං දේවානං සද්දන් සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්දම මනුස්සාවේසුන් පොරනිම්මිත වසවත්තිනන් දේවානං සද්දන් සුත්වා බ්‍රක්්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සාවේසුන් බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනොස්සාවේසුම් බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සාවේසුන් මහාබ්‍රහ්මානන් දේවානන් සද්දන් සුත්වා පරිත්තාබාදේවා සද්ද මනුස්සාවේසුන් පරිත්තාබානන් දේවානන් සද්දන් සුත්වා අපමානාබාදේවා සද්ද මනුස්සා वेसम् අපපමානාභානං දේවානං සද්දන් සුත්වා ආබස්සරාදේවා සද්දමනුස්සාවේසුන් ආබස්සරානං දේවානං සද්දන් සුත්වා පරිත්ත සුභාදේවා සද්දමනුස්සා ආවේසුන් පරිත්ත සුභානං දේවානං සද්දං සුත්වා අපමාන සුභාදේවා සද්ද මනුස්සාවේසුන් අපමාන සුභානං දේවානං සද්දං සුත්වා සුභකින්නකා දේවා සද්ද මනුස්සාවේසුම් සුභකින්නකානං දේවානං සද්දං සුත්වා වේහප්පලා දේවා සද්ද මනුස්සාවේසුම් මේ අපපලානං දේවානං සද්දං සුත්වා අවිහාදේවා සද්ද මනුස්සාවේසුන් අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පාදේවා සද්ද මනුස්සාවේසුන් අතප්පා පුරානන් දේවානන් සද්දන් සුත්වා සුදස්සා දේවා සද්ද මනුස්සාවේසුන් සුදස්සානන් දේවානන් සද්දන් සුත්වා සුදස්සී දේවා සද්ද මනුස්සාවේසුන් සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකනිට්ඨකා දේවා සද්ද මනුස්සාවේසුං ඒතම් භගවතා බාරානසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියන් සමනේනවා බ්‍රාග්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රක්මුණවා කේනචිවා ලෝකස්මින්තිේ ඉතිහතේන කනේනතේන මොහොත්තේන යාව බ්‍රහ්මලෝකා සද්දෝ අබ්බොග්ගංචි අයංච දස සහස්සී ලෝකධාතු සංකම්පී සම්පකම්පී සම්පවේදී අපමා नाच उनारो भास लोके पातुर होसी अतिकम देवानुभावन्ति अथ को भगवा उदानङ्गुदानेसि अन्यासिवत भो कोण्डन्यो अन्यासिवत भो कोण्डन्योति इति दङ्गायस्मतो कोण्डन्यस्य අඤ්ඤා කොණ්ඩඤ්ඤොත් වේව නාමං අහෝසීති ඒතේන සච්චේන සුවත්ති හෝතු සාදු සාදු සාදු